මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ පසුගිය වාර කීපයක යෝගාචර ජීවිතේ ඉතාමත්ම වැදගත් මේ අප්‍රමාදයේ පිළිබඳව විවිධාකාර පැතිවලින් විශේෂයෙන්ම යෝගාවචරයාගේ අත්දැකීම් වලට සම්බන්ධ කරමින් කරමින් විකාශන වෙන ආකාරය මේ දේශනා මාලාවට ප්‍රස්තුත කරගන්න යෙදුණා. ඒ අනුව සාමාන්‍ය බොහෝ දෙනා අහලා තියෙන විදිහට සීල විසුද්ධිය සම්බන්ධව චිත්ත විසුද්ධිය සම්බන්ධව යම් යම් කරුණු පසුගිය දේශනා වාරවලදී සාකච්ඡා වෙනවා. ඒ නිසා පසුගිය දේශනා කීපෙම සමත වශයෙන් භාවනා වඩන විපස්සනා වශයෙන් භාවනා වඩන කියනා වූ දෙආකාරයෙන්ම භාවනා වඩන ඇත්තන්ට කෙලින්ම සම්බද්ධතාවයක් පෙනෙනවා. <clears throat> ඒක තිබුණා. ඒ මොකද ඒ සීල විසුද්ධිය කියන පදනෙම පාදෙම ඊ타මත්මේ වැදගත් මූලික අවශ්‍යතාවයක් ඒ යෝගාවචරය සමථ යානික වේවා සුද්ධ විපස්සනා යානික වේවා එහෙම නැත්නම් යෝගනාද්ද භාවනා කරන යෝගාවචර පින්වතෙක් වේවා ඒ නිසා සීල විසුද්ධිය කාටත් අදාළයි මීළඟට බොහෝ විට මේ භාවනා ක්‍රම සඳහා මති මතාන්තර සඳහා හේතුභූත වන්නා වූ මේ චිත්ත විසුද්ධිය කියන සමාධි කොටස පිළිබඳව අපි යම් යම් ප්‍රමාණයකට අදාළ මූලික කරුණු මූලධර්ම කරුණු අධ්‍යක්ීම් කරුණු ඉදිරිපත් කර ගන්න යෙදෙන මොනම භාවනාවකට හෝ ඒ කියන්නේ විපස්සනාව හෝ වේවා සමතය හෝ වේවා මේ චිත්ත විසුද්ධිය කියන හිතේ බාධක ධර්ම නීවරණ ධර්ම දුරු කර ගැනීම අත්‍යවශ්‍යමයි ඒක පිළිබඳව කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ මේ මට්ටමේ එහෙම නැත්නම් චිත්තවිසුද්ධිය මග ඇරලා ඉතින් එහාට ඇත්තා වූ විශේෂයෙන්ම විපස්සනා යෝග ආචරයට අදාළ වන්නා වූ විසුද්ධි මාර්ග වැඩපිළිවෙල කාමදායකව සිද්ධ කරගන්න බෑ. නමුත් මේ චිත්තවිසුද්ධිය ලබා ගැනීම සඳහා කටයුතු කරන ආකාරය අනුව යෝගාවචරය වෙනස් වෙනවා. සමත යෝගාවචරයන් තනිකරම චිත්ත චිත්ත විසුද්ධිය එක ෘත්‍යයක් වශයෙන් තොරුම් අරගෙන ඒ සඳහාම උපචාරේ අර්පණා සමාධි ලබා ගැනීම සඳහා සම්මුති ප්‍රඥප්ති අරමුණක හිත යෙදීම කරනවා. ඒ කරන අවස්ථාවේදී තමන් ගන්න ප්‍රඥප්ති අරමුණට නැවත නැවතත් හිත නැංවීම ඒ පිළිබඳව නොපසුබස්නා වීර්ය එනත්නම් හරියට හිත අරමුණට එල්ල කිරීම සහ නැවත නැවතත් හිත නැංවීම කියන මේ කාරණා දෙක සාර්ථක වේගන එනකොට ඒ සමත යෝගාචරයට උපචාර වශයෙන් එහෙම නැත්නම් අර්පණා වශයෙන් නිමිත්ත පහළ වෙලා ඒ නිමිත්තට බැසගත් ආසේ අර්පණාව සිද්ධ වෙනවා. නමුත් විපස්සනා වඩන යෝගාචරයක් සමහර විටක මේ විදිහට තමන් කල්පිලා කල්ැතුව පෙරාතුවම පිරිසිදු කරගත්ත හිතක් ඇතිව වෙන විදිහට කියනවා නම් දුරු කර දුරු කරලාද නීවරණ ධර්ම ඇතිව එහෙම නැත්නම් උපයා ගන්නාලාද අර්පණාවක් සහිතව හිත විපස්සනාවට නංවනවා සමහර ඇත්තෝ ඒ විදිහේ අර්පණා සමාධියක් නැතුව උපචාර සමාධියක් සහිතව හිත විපස්සනාවට නංවනවා තවත් සමහර ඇත්ත සුද්ධ විපස්සනා යානිකයෝ ඒ අර්පණාවත් ඇති කරමින්ම විපස්සනාව මුලපටන්ම කරගෙන යනවා. මේ නිසා මේ ක්‍රම විවිධාකාර ගහකින් අතු බෙදී යන වගේ විවිධාකාර විදිහට බෙදීගෙන යනවා. මේ පිළිබඳව අපි පසුගිය වාරයක දෙකක මේ ක්ෂණික සමාධිය වශයෙන් විපස්සනා යෝගාවචරය අත්දකින්න තත්වයක් සමත යෝගාවචරය උපචාර අර්පණා වශයෙන් අත්දකින්න තත්වත් අපේ ශක් ප්‍රමාණවලට අපි අපේ මූලධර්ම අත්දැකීම් වලට සම්බන්ධ කරලා සාකච්ඡා කරන්න යෙදුණා. ඊට පස්සේ විශේෂයෙන්ම මෙවැනි චිත්ත විසුද්ධියක් ලබාගත්ත නැත්නම් ඒ පිළිබඳව සෑහීමකටපත් වෙච්ච යෝගාවචරයාගේ හිත ඉදිරි විසුද්ධි සඳහා විකාශනය වෙන ආකාරය නැත්නම් චිත්ත විසුද්ධිය කියන සමාධිය කියන භාවනාව කියලා බොහෝ දෙනා හඳුනා ගන්න මට්ටමේ නියම ඥාන පහළ වෙන ආකාරයට භාවනාව පැවැත්වීම මෙතනත් එක සංදිස්ථානයක්. මොකද සමහර ඇත්තන්ට සීලෙම වුණත් ඉතාමත්ම දුෂ්කරයි. නමුත් යෝගාවචරයේ වශයෙන් මතක තියාගන්න ඕනේ මේ සීල විසුද්ධිය කියලා ගන්න මේ අදිෂ්ඨාන ශක්තියෙන් ඇති කරගන්න තමන්ගේ වීරියෙන් ඇති කරගන්න මේ தত্ত্বය අංග සම්පූර්ණ වෙන විදිහට කියනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් ආදී ආර්ය උතුමන් වහන්සේලාගේ සීලයට තාම සමාන නැහැ. නමුත් ඊට සමාන මට්ටමකට නැත්නම් තමන්ගේ ශක්තිය උපරිම මට්ටමට රැකීම මෙතනදී බලාපොරොත්තු වෙනවා. යම් විදියකට ඒ තියෙද්දි තමන් තුළින් කායව දුෂ්චරිත සිද්ධ වෙනවා නම් යෝගාවචරයා ඒ පිළිබඳව ඊට වැඩිය සිල්වන්ත ගුණවන්ත වැඩිහිටියෙක් එක සාකච්ඡා කරලා ආයති සංවරයට මතු මැත්තේ මෙවැනි දෙයක් සිදු නොවන මට්ටමට සීලෙ පිරිසුදු කරගන්නවා. මේ විදිහට තමයි සීල විසුද්ධිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. අංග සම්පූර්ණ සීල විද්‍යාවක් ලැබෙන්න නම් සෝවාන් මාර්ගඵල ඥාණයෙන් එපිටට යන්න ඕන. ඒ වගේම තමයි චිත්ත විසුද්ධිය සමත යෝගාවචරය අර විදිහේ උපචාර අර්පණා වශයෙන් සාහිතික කරගත්තා. සාමාන්‍ය සුද්ධ විපස්සනා යෝගාවචර ඒ ඒ ක්ෂණයේ උපදින්නා වූ ක්ෂණමත්ත සමාධියක ක්ෂණමත්ත පිටිකෝ සමාධි චිත්ත ඒකාග්‍රතා අන්නේ විදිහට ක්ෂණික සමාධිය පීඨ කරගෙන ඉදිරියට යනවා. මේක උනත් මේ ඇති කරගන්න සමාධිය උනත් තහවුරු සමාධියක් සහතික සමාධියක් වාටපත් වෙන්නේ නැහැ. ඒක තහවුරු වෙන්නේ ඒක සහතික වෙන්නේ අනාගාමී මාර්ගඥානය අවබෝධ කරගන්න ඕනේ. අනේ එදාට සමාධිය තහවුරු වෙනවා. නමුත් තාම යෝගාවචරය ආධුනිකයෙක් නම් මෙවැනි මාර්ග ඥාන තාම අත්දැකලා නැහැ. ඒ නිසා සමාධිය බොහෝ අවස්ථාවල වැටෙන්න ඉඩ තියෙනවා. Taman කණ්ඩක් නගිනකොට ලුහුටලා දෙස්සලා පහලට ඇද වැටෙන්න වගේ. මේ කඳු නගින්නේ ඒක දන්නේ නැත්ව තමයි. එහෙම නැත්නම් තනි පොළොවේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ යෝගාවචරය කියලා කියන්නේ අන්න එහෙම සංසාරේ තනි පොළවේ ඉඳලා එපා විදියට. ඒ අතෝ තමයි මේ දුෂ්කර වුණත් මේ මාර්ගය ගමන් කරන්නේ මේක තමයි දුෂ්කර භාවය. එනන් තමන් ඇති කරගත්තා වූ සීල විසුද්ධිය වලින් වර කැඩිලා යනවා ඒක පිළියම් කරන්න ඕනේ ආයති සංවරයේ පිහිටන්න ඕනේ. ඒ වගේම සමාධිය ඇති කරගත්ත සමාධිය වරින් වර නොදන්නා දන්නා කරුණු නිසා කැඩිලා බිඳිලා යනවා අප්‍රතිහතව නැවත නැවතත් ඒක වඩන්න ඕනේ. මේ වැඩිමත් ලේසි නෑ. නමුත් අපි මේ අද මාතෘකා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්ත විසුද්ධියේ ඉඳලා විත්ති විසුද්ධිය දක්වා සම්මා දිට්ඨියට නැත්නම් ඥානයට ඉඩ ඇරෙන තැනට හිත දියුණු කර ගන්නවා කියලා කියන්නේ මේ තරමට දියුණු වුණත් තවමත් ප්‍රමාණවත් නැති. ඒටත් වඩා වීරියක් ඉල්ලා සිටින බැලක්. මේක යෝගාවචර දැනගන්න. භාවනා ලෝකයේ අරගෙන බැලුවොත් නම් බොහෝම පිරිසක් මේ සීල විසුද්ධි මට්ටමේ හෝ ඊටත් පහළ මට්ටමක් ගත කරන්නේ. ඒ නිසා යත්තන්ට ඉදිරියක් දකින්න බලන්න හිතා ගන්න අපහසුතාවයක් තියෙනවා. යම් පිළිසක් මේ සීල විසුද්ධිය ජීවිත පරිත්‍යාගයෙන් දකින්නවා නම් කරනවා නම් ඉන් ඉදිරියට ඇත්තව චිත්ත විසුද්ධියට ඒ අත්තු මූලික සුදුසුකම් ලබනවා. මොකද බොහොම කලාතුරකින් කෙනෙක් තමයි මේ මට්ටම පැනලා මේ ආත්මන සමාධියක් නැත්නම් උපචාර සමාධියක් නැත්නම් ක්ෂණික සමාධියක් තමන්ට තියෙන බව තහවුරුව ස්ථිර වශයෙන් පවත්වාගෙන යන්න තරම් ආත්ම ධෛර්යකින් ගත වෙනවා. නැතුව නෙවෙයි සමහර අයත්න්ට හොඳට සමාධිය තියෙනවා නමුත් ඒක පවත්වාගෙන යෑම දන්නේ නැහැ. උපයන්න දන්නවා රකින්න දන්නේ නැහැ. මේ නිසා නැවත නැවතත් ඒ අත්ංගේ හිත් සමාධි වශයෙන් පිරිනකොට තමන්ගේම භාවනාව පිළිබඳව තමන්ගේ ආත්ම විශ්වාසය පිළිබිදෙනවා. ඒ විතරක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව පවා සෙලවි කල්විය. ධර්මයේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව, සංඝයා වහන්සේලා කෙරෙහි ඇති ශ්‍රද්ධාව, කල්යාණ මිත්‍යන් වහන්සේලා කෙරෙහි ඇති ශ්‍රද්ධාව, තමන්ගේ ක්‍රමය පිළිබඳ ඇති ශ්‍රද්ධාව, ස්ථාන පිළිබඳ ඇති ශ්‍රද්ධාව, දායකයන් පිළිබඳ ඇති ශ්‍රද්ධාව, ඍතු කාල ගුණ මොනම දේ හෝ තමන්ගේ ආත්ම ධෛර්යය බිඳුන ගමන් මේ සියල්ලම ඊගාජරාවට යනවා. ඒ මොකද ප්‍රතිඵල බලාපොරොත්තු වැඩි මේ ධර්ම මාර්ගයේ හිත විකසිත වෙන මාර්ගය දන්නේ නැහැ ඉවසීම ආදී. ඒ නිසා ඒ සීල විසුද්ධිය ලබාගත්ත පිරිස උනත් චිත්ත විසුද්ධියට කටයුතු කරනකොට ඊට වැඩිය චිත්ත විසුද්ධිය දියුණු කෙනෙක්ව තමයි ආශ්‍රය කරන්න ඕනේ. මොකද මේ පුද්ගලයා දන්නව මේක ඉතාමත් දුෂ්කර වැඩක්. මේක පරදිනවයි කියන එක බොහෝ විට වෙන දෙයක්. නමුත් මේ පෙරදුනාට හිත පරදගන්නේ නැතුව වට ගන්නේ නැතුව ඉදිරියට යන්න සුදුසු කල්යාණ මිත්‍රයෝ විරි ආරම්භ කතා අප්පිච්ච කතා සල්ලේක කතා කියන විදිහට නියමේ සම්පහන්සනේ හිත නැගිට්වාලන කල්යාණ මිත්‍ර ආශ්‍රයක් අවශ්‍යයි. දැන් අපි මේ රැස්වලා ඉන්නේ අන්න ඒ කල්යාණ මිත්‍ර සමිතිය සඳහා. ඒ සඳහාම ගත කරන පිළිස එකට ගත කරනවා. අපි දෙතුන් දෙනා එකවර වැටෙනවා. වැටුණාට අපි ඉදිරිය බලාගෙනයි වැටෙන්නේ. නැවතත් අපි මේ වැටුණට මේ පාරෙම අපි යනවා කියන අදහස. ඒ නිසා අපි එක්කෙනෙකුට hinaවෙන්ට උච්චං කරන්ට පහත් කර සලකන්න හදනව නෙවෙයි. මොකද අපි Taman හෙට ඒ විදිහට වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් ඉදිරිය බලන පිරිසක් වශයෙන් අපි අපිට යෝගාවචරයෝ කියලා කියනවා. මෙන්න මේ විදිහට ලෝකේ විශාල ජනතාවගේ ඒ භාවනා කරන පිරිසක් වටපත් වෙලා භාවනා කරන පිරිස අතරිනුත් සමාධියේ යම් යම් ප්‍රමාණවලට අත්දකින්න පිරිසක් ඉදිරියට මේ ධිට්ඨි විසුද්ධිය සම්බන්ධ වේ. කටයුතු කිරීමේ අද අපි බලාපොරොත්තු වෙනවා එදා කරපු සාකච්ඡාව, දේශනාව ඉදිරියට විස්තර වශයෙන් කරන්න. මේ නිසා සම්පූර්ණ වශයෙන් සමතේ වඩන යෝගාවචරීන්ට හිතෙන් දෙදි තියෙනවා මේක තමයි අදාළ නැති ධර්ම දේශනාවක් කියලා. එහෙම හිතන්න නරකයි. මොකද තමයි මේ සමාධිය වඩන්නේ, දිනු කරන්නේ මෙන්න මේ විදිහේ මත්තේ අනාගතේ මේ ධිට්ඨි විසුද්ධිය පහල කර ගැනීම සඳහා ඒ නිසා මේ සුතමේ ඥානයේ වශයෙන් හෝ මේක කවදාකවත් භාවනාවට විරුද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ වගේම ගත හැකි ආදර්ශ රාශියක් තියෙනවා. විපස්සනා කරන ඇත්තන්ට නම් තමයි යම්තාක් අත්දකලා තියෙනවා නම් මේ කියවෙන මූලධර්ම කරුණු ඒ වගේම අත්දැකීම් කරුණු ලොකු සද්ධාවක් පහළ වෙනවා. ලොකු කුසල ඡන්දයක් පහළ වෙනවා ඉදිරියට යන්න තමන්ගේ තියෙන අඩුපාඩු දුරු කරගන්න ශක්තිය පාල වෙනවා. අපි එදා මතක් කරගත්තා විපස්සනා වඩන යෝගාවචරය තමන්ගේ මූල කර්මස්ථානයෙන් පටන් අරගෙන ඒ මූල කර්මස්ථානයේ බිඳීම හැකිලිම හෝ වේවා ආනාපානිය හෝ වේවා ඒ මතුවෙන මතුවෙන අරමුණේ ප්‍රකට තැනින් බැස ගැනීම කරනවා. පින්බෙන අවස්ථාවේදී කර්මස්ථානාචාර්යවරු විමසනවා පින්බෙන වෙලාවේදී මොකද්ද වැටහුනේ කියලා. පින්බෙන වෙලාවේදී මෙනෙහි කරාද පින්බීම මතුවෙනකොට මෙනෙහි කරාද මොකද්ද වැටහුනේ? හැකිලිම අවස්ථාවේදී මෙනෙහි කරාද මොකද්ද වැටුනේ? එතකොට යෝගාවචරයට ගොරෝසුමදී හිත යෙදුවනම් ඇහැරලා බැලුවා වගේ හිත ඇරලා බැලුවනම් පේනවා. පේනකොට පේන්නේ මුල්ම ගොරෝසුමදී සමහර ඇත්තු උපමාලංකාර ස්වරූපෙන් සඳහන් කරනවා. සමහර ඇත්තෝ තදවීම තෙරපි වශයෙන් සඳහන් කරනවා. මේ කියන්නේ හිතේ අරමුණක් මෙනෙහි කරන හිතක් කියන මේ දෙක එකට පැවතුන බවට ලකුණ. යෝගාවචර දැන් මේ පින්බෙන වෙලාවේදී පින්බෙන අවස්ථාවට හිත යොදන්න පුළුවන්. එතකොට පින්බීම අඩු ගානේ එක මුණතක් හරි දැක ගන්න පුළුවන් ස්වරූපේ තියෙනවා. මේ මොහොත තුල ඒ ක්ෂණ වශයෙන් ඒ අරමුණේ හිත තැන්පත් වෙච්ච ගතිය, පිහිටිච්ච ගතිය පවතිනවා. මේ විදිහට යෝගාවචරයා යෝගාවචරයාගේ යුතුයකම වශයෙන් මූලිකවම අරමුණට හිත නැංවීමත් අප්‍රතිහතව ඒ කටයුත්ත දිගට දිගට කරගෙන යනවන ක්‍රමයේ යෝගාවචරයට එක පින්වීමක ඇති මුණත් දෙක තුනක් ක්‍රමක්‍රමයෙන් දැක ගන්න පුළුවන්. ඉස්සරලා කියනවනම් තදවීමක් තෙරපීමක් විදිහට වැටුණා නැත්නම් ඉදිරියට පස්සට තල්ලු වෙනා වගේ වැටුණා ඉහළ පහළට යනවා වගේ වැටුණායි කියලා යෝගාවචරයයි දෙසේම බලාගෙන ඉන්නකොට ඒට වඩා විස්තර දිගින් දිගට දිගින් දිගට පින්දීමක් පින්දීමක් පාස වැඩි ප්‍රදේශයක් දක්ව ගන්න පුළුවන්. ඒ වාගේම හැකිලීමක් හැකිලීමක් පාස කලින් දක්වපට වැඩි වැඩි විස්තරයක් දක්ව ගන්න පුළුවන්. මේ විදිහට යෝගාවචරයා පින්දීමක් හැකිලීමක් අත නොහැර වාර දෙක තුනක් වාර 10ක් 15ක් 20ක් 30ක් එක දිගට ඉන්න පුළුවන් උනායි කියලා කියන්නේ නිසින්ින්දේ මේ පින්බීම පිළිබඳව ඇත්තා වූ විවිධ කරු නැත්නම් විවිධ මූණක් පින්බීමේ මුල පින්බීමේ මැද පින්බීමේ අග නැත්නම් ආස්වාසේ මුල ආස්වාසේ මැද ආස්වාසේ අග වශයෙන් අද්දකීමම තමන්ට වැටහෙන දෙයම එන්නේ එන්නේ එන්නේ හැප්පෙනවා එතෙන් දෙන්න දෙන්න ගොනු වෙන්න පටන් අරගන්නවා. මේ ගොනු වීම යෝගාවචරය අගය කරනවා නම් මේක තමයි තමයි මේ භාවනා කිරීමේදී ඒ අවස්ථාවට ලැබෙන උත්තරේ. නැත්තම් බලාපොරොත්තු වෙනදී මෙන්න මේ බව දැනගෙන දිගින් දිගට දිගින් දිගටම පිම්බීම කැත්තා වූ පවතින්න පුළුවන් වූ සෑම ආකාරයක්ම දැක ගන්න පුළුවන් ස්වරූපයටපත් වුණා නම් ඒ යෝගාවචරයට පිම්බීමේදී මේ මේ දේවල් කියනවා මේ මේ දේවල් නෑ මේ මේ දේවල් මම දැක්කේ නෑ මේ මේ දේවල් දැකගත යුතුව තියෙනවා කියන සක මොනවාකට ඉතුරු වෙන්නේ භාවනා කරන්න කරන්න වාරෙන් වාරයට මේ පින්දී පිළිබඳ විවිධ හැඩතල දැක ගන්න පුළුවන් මේක අවසාන වෙන්නේ කොතනින්ද එහෙම නැත්නම් පින්දීමක් දැක්කා කියන එක අවසාන වෙන්නේ කොතනින්ද ඒ පින්දීමෙද තියෙන්න පුළුවන් යම් ආකාරයක් යම්ම සටහන් යම් ස්වභාවික ලකුණක් ඒ සියල්ලම දැක්කා කියන විශ්වාසය යෝගාවචරයට පහළ වෙනවා. ඒ සංඛාන වශයෙන් ආකාර වශයෙන් ස්වභාවික ලක්ෂණ එයින්ම උපන් ලකුණු එක පින්බීමකින් අනිත් එකට වෙනස් වෙනවා. ඒ තරමටම මේක බොහොමත්ම ක්‍රියාශීලී වැඩපිළිවෙලක්. යෝගාවචරය මේ මන්දෝත්සහයි වෙන්නේ නැතුව මේක බලලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, කෙලවරක් ඇති දෙයක් නෙවෙයි, කියලා මන්දෝත්සාහය වෙන තුමේ කෙලවර කරමි කියන අවසාන කරමි කියන අදහසෙන් භාවනා කරගෙන යනවන අන්න සමාධිය ඇති කරගත්තා වූ සමාධියෙන් වැඩගත්තා බවට පත් මෙන්න මේ සඳහා සමාධිමත් යෝගාවචරය විසින්ම වෙරදැලිය යුතුයි. මෙන්න මේ වීර්ය නිසා තමයි ප්‍රඥාවට ඉඩ සැලසෙන්නේ. හිත පැතිරෙන්න පටන් අරගන්නවා. පිම්බීම නැත්නම් ආස්වාසය ආත්පසීම දැක ගන්නා සුළු පැතිර පවත්නා හිත සාදර හිත සමීපව පිහිටන හිත ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න යෝගාවචරයට මේ දැක ගන්නට බැයි গুপ্ত ස්වરૂපයක් භාවනා නැත්නම් සමාධියට අහුවෙන්නේ නැති තත්වයක් ඇත්තේ නැහැ කියන මට්ටමටම සම්පූර්ණ පිරිසිදු මේ පිරිසිදුනකොට යෝගාවචර ක්‍රමක්‍රමයෙන් කොතෙන්ද යන්නේ සම්මුති වශයෙන් ගත්තා වූ මේ පිඹීම නිකම්ම නිකන් ධාතු ක්‍රියාකාරීත්වය පමණයි ආපෝ තේජෝ වායෝ පඨවි වශයෙන් යෝගාවචරය අසාධනගෙන තිබුණොත් ඊ ධාතු වල වැඩපිළිවෙලක් ආපෝ ධාතු යම් අවස්ථාවක මතුවෙනවනම් වැగిරෙන ගතිය පිළිකරන ගතිය මේ පිඹීම හැකිලිමේ ආස්වාද ප්‍රසවාසයේ වැටෙනවා ඒ වාගේම පඨවි ධාතුව යම් වෙලාවක ප්‍රකට වුණා නම් තද ගතිය, ගොරෝසු ගතිය, රළු ගතිය නැත්නම් මොටුදු ගතිය, මෙලෙක් ගතිය, සහැල්ලු ගතිය මතුවේ. යම් වෙලාවක තේජෝ ධාතුව ප්‍රකට වෙනවා නම් උණුසුම් සිසිල් ගතිය වැටෙනවා. යම් වෙලාවක වායෝ ධාතුව ප්‍රකට වෙනවා නම් තද කරන, තෙරපෙන, ධාරණ ස්වરૂප පෙන්න පටන් ගන්නවා. බොහෝ යෝගාවචරයෝ ධර්මානුකූලවම මුලින්ම දැක ගන්න මේ තද කරන තෙරපෙන චලන ගතිය. වායෝ පොත්හබ ධාතුව. නමුත් යෝගාවචරය මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ එක මුණතක් දැකලා එයින් පසු බලනවා නම් මන්දෝත්සහය වෙනවා නම් ඉදිරියට බැලීම නතර වෙනවා නම් ඥානීය වර්ධනයේට බාධා සිදු වෙනවා. නිසිනින්ද සෞඛ්‍ය සම්පන්න වැඩිමක් සිදු වෙන්නේ නැහැ. හාත්පසින් මේ ලැබුණු අවස්ථාවේ නැත්නම් අරමුණට හිත මූණට මූණ දාලා හිටපු වෙලාවේදී ඒ අරමුණේ තියෙනා වූ සියලුම පැති ආත්පසින් දැකගනිමි කියලා කටයුතු කරනවා නම් යෝගාවචරයට මේක දැක ගන්න බැරි වැටහෙන්නේ නැති গুপ্ত කිසියම් දෙයක් නැති බව සම්පූර්ණයෙන් වැටහෙනකොට යෝගාවචරය පින්වීම කොච්චර විස්තර සහිතව බලනවාද ඒ තාක් දුරට අවසාන නිගමනයේ වශයෙන් මේ ධාතු ක්‍රියාකාරීත්වය වටහා ගන්නවා. මේ ධාතු ක්‍රියාකාරීත්වය විසින් උනන්දු කරවන්නේ දැනීම ලැබලා දෙන්නේ මේ බලාගෙන ඉන්න මෙනෙහි කරන හිත. හැම මතුවෙන මතුවෙන පිම්බීමක් පාසා මේ විදිහට පිම්බීම දිහා බලාන ඉන්න හිත ඒ පිම්බීමේ වැඩපිළිවෙලත් ඉතාමත්ම සවිස්තරව හැම අංශ කුඩා අංශ කොටසක්ම දැකගනිමි කියලා කටයුතු කරගෙන කරගෙන යනවනේ ඒ යෝගාවචර ක්‍රමක්‍රමයෙන් හරියට විශාල පිටුසිතුමක් හුඟ වෙලාවක් බලාන ඉන්නකොට ඒ පිටුසිතුම හාත්පසින් දැකගත්තා වගේ මේ පිම්බීමේ හාත්පස දැකගන්න දැකගන්න ඒ හාත්පස දැක ගන්නා හිතත් ඉබේම දැකගත්තා වගේ නැත්නම් හිතයි අරමුණයි රූප ධර්මයයි නාම ධර්මයයි කියන මේ කටයුතු දැක ගන්න පුළුවන්. මේ දැකගත්තා නම් ඒ යෝගාවචරය නිකම්ම රූප දෙයක් විතරයි. විතර කරන්නේ කැත්තේ නැහැ. කරවන්නේ කැත්තේ නැහැ. විඳින්නේ කැත්තේ නැහැ. මේ ආස්වාදයේ හොඳය කියලා බාර ගන්න කෙනෙක් හිතන්නේ නැහැ. මේ ආස්වාදයේ නරකය කියලා බාර ගන්න කෙනෙක් නැහැ. මේ ආස්වාද ප්‍රස්වාදේ නැත්නම් බිම්බීම ඇගිලිම නොදන්නා කෙලවරක් තියෙනවය කියලා පටලවිලක් නැහැ. මේ නිසා කිසිම ක්ලේශයකට ඉඩ නැහැ. රූප ධර්ම රූප ධර්ම විදිහට නිර්වක්තව ඉදිරිපත් ඒ දිහා බලාන ඉන්න හිත නිශ්චල වතුර වලක් වගේ. හොඳට ඡායාව ඔපේ වැටෙනවා. මේ தත්ත්වයටපත් වෙනකොට යෝගාවචරයට වැටෙනවා මේ තුල වරදොල පටා ගන්නට වරදොල තේරුම් අරගන්න ආත්මයක් ජීවියෙක් සත්‍යයක්. සත්‍යය. වෙන විදිහකින් නම් නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය ස්වરૂපයක් අතර පවතී. සත්ව ජීව ආත්ම ස්වરૂපයෙන් බලන්ට මේ පින්දීමේ හෝ ආස්වාසේ නැත්නම් හැකිලීමේ හෝ ප්‍රස්වාසේ හොඳක් ගන්න දෙයක් ඇත්තේ නරකක් කියලා ගන්න දෙයක් ඇත්තේ දිනුවා කියන දෙයක් ඇත්ත නැහැ. පෙරදුනා කියන දෙයක් ඇත්ත නැහැ. ලාභයක්, ප්‍රශංසාවක්, නින්දාවක් කිසිම දෙයක් නැහැ. වෙන විදිහට කියනවා නම් මේක පිළිබඳ රාගයක් පහළ වෙන්න ඉඩ නැහැ. පින්බීම පිළිබඳ ද්වේෂයක් පහළ වෙන්න හිත නැහැ. මේ පින්බීම වෙලාද මේක හැකිලීමද කියලා පටලෙන්න හිතක් නැහැ. මේ විදිහට රාග, ද්වේෂ, මෝහ අයින් වෙනකොට යෝගාවචරය තුළ මෙතුවා සමහර විටක ඇහුවොත් නම් මේ කිසිම කෙනෙක් පිළිගන්න කැමති නැහැ. මම ජීවාත්මයක් පිළිගන්න කෙනෙක්ය, සත්පුද්ගල භාවයක් පිළිගන්න කෙනෙක්ය කියලා. අපි බෞද්ධ වශයෙන් භාවනා කරන ඇත්ත වශයෙන් මූල ධර්ම වශයෙන් නම් ඒවා දන්නව වැඩි මත කියලා. නමුත් සෑම ආසා හිතක් පහළ වෙනකොටම, ද්වේෂ හිතක් පහළ වෙනකොටම, ඔලොමොල කලකොල හිතක් පහළ වෙනකොටම ඒ තුල ආත්මය විඳ ගන්නවා. ඒ තුල දික්කිය රිංග ගන්න. ඒ තුල ජීවියේ සත්වයේ රිංග ගන්න. ඒ නිසයි ඒ ජීවියාට සත්වයාට නොගැලපෙන නිසයි අමනාපය පහළ වෙන්නේ. එහෙම නැත්නම් මනාපය පහළ වෙන්නේ. එහෙම නැත්නම් මේ තියෙන දේ නොදක නොද නොදක් නොදති නොතිබෙන්නා වූ දෙයක් දැකගන්න. නමුත් මේ පිම්බීම හැකිලීම් වගේ ස්වභාවික අස්පනා අපිට Tamandම දැක ගන්න පුළුවන් අරමුණේ හාත්පත පිරිසිඳලා දැක ගන්නකොට ඒකට තණ්හාවක් උපදවන්නට ඒකට ද්වේෂයක් උපදවන්නට මේ දේ මොකද්ද කියලා සැක සහිතව අඳුරු ගුහා සහිත තැනක් නැතුව හොඳට පැහැදිලි බවක් ඇති කරගන්නට ප්‍රස්තාව මෙන්න මේ විදිහට යෝගාවචරය යම් අවස්ථාවක පිම්බීම හාත්පස හැකිලිම හාත්පස එනතන් මෙන්න තව කෙනෙක් වශයෙන් ගන්නවනේ ආනපානි ආනේ හාත්පසින්ම අපානේ හාත්පසින්ම මේ විදිහට එක අරමුණක නිස්සත්ත නිජීව ශුන්‍ය ස්වરૂපය සමහර විටක පමණක් යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා මේ වැටහීම ඇතිවෙන්න මූලිකම අවශ්‍යතාවය තමයි පිම්බීම නම් පිම්බීම හාත්පස දක්වලා තියෙනවා හැකිලිම නම් හැකිලිම හාත්පස දක්වලා තියෙනවා පය එසවීම නම් එසවීම හාත්පස දක්වලා තියෙනවා යැවීම නම් යැවීම හාත්පස තැබීම නම් තැබීම හාත්පස ඉදිරියට යනවනම් පසුපසට එනවනම් හැරි බලනවනම් ඉදිරිය බලනවනම් මේ සෑම කටයුත්තකම මේ ඇත්තා වූ අත්දකින්න පුළුවන් ඍජු අස්පනා පිට අත්දකින්න පුළුවන් දේවල් සම්පූර්ණ ඒකාග්‍ර වෙච්ච හිතකින් වෙන විදිහට කියනනම් ආශාවකින් තරහාවකින් තොරව පාටලවීමකින් තොරව ඒකට කෙලින්ම මුණ දීලා බැලුවොත් ඒ යෝගාවචර හොඳටම වැටෙනවා. මේ ආත්මයක් ඇති කරගන්න තරම් ජීව භාවයක් මේකට දෙන්න තරම් මේකේ සත්වයේ පුද්ගලයේ ස්ත්‍රී පුරුෂ භාවයක් ඇති කරගන්න තරම් දෙයක් නෑ. දෙතියේ නැස්පන අපිට දැක ගන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා. මෙන්න මේ අස්පන අපිට දැක ගන්න පුළුවන් භාවය වර්තමාන වශයෙන් දැක ගන්න පුළුවන් භාවයට කියන සක්කාය. කාය කියලා කියන්නේ මේ ධාතු නිර්මාණය. මේ නිර්මාණය ඍජුව තනන් වශයෙන් දැක ගන්න පුළුවන්. මේක ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සර වෙලා කවුරුවක්වත් මේක මෙහෙම විශ්වාස කරන්නේ නැහැ. ඒත් සමාධිමත් ජීවත් වුණා ලෝකේ. නමුත් මේ සමාධිමත්ව මේ ස්වභාවික වස්තුවක් මේ සමාධියට ලක් කරලා බැලිය යුතුයි කියන එක ඒගොල්ලෝ කරේ නැහැ. මොකද ඒක දෙවියන් විරුද්ධව යෑමක්. සර්බලධාරී දෙවියන් විරුද්ධව යෑමක්. ඒ නිසා ඒක හිතුවක්කාරව නොකළ යුතු වැඩක්, කෙලවරක් කරන්න බැරි වැඩක්, අපිට අයිති නැති වැඩක් කියලා ඒක ඔක්කොම දේවත්වයෙන් පිළිගත්තා. නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අභියෝගයේ තානිවෙන්නේ එකම පුද්ගලයෙක් වශයෙන් ලෝකේ අත්හදාගෙන. අත්දා බලලා මේ තමන්ගේ පංචේන්ද්‍රයන්ට නැත්නම් ෂඩින්ද්‍රයන්ට ගොදුරු වෙන ස්වභාවික අරමුණට මේ සමාධිය යොමු කරා. යොමු කරලා ඒකේ මතු වෙනකොට නම් පේනකොට නම් යාන්තම් ගොරෝසුර තමයි පේන්නේ. තදවීමක් වැටෙනවා. නමුත් හොඳට එහිම විශ්වාසය ඇති කරගෙන මේ තදවීමත් එක්ක තව මොනවද තියෙන්නේ? ඊගාසරෙත් පින්වීමෙන්කොට බලන්න. නැත්නම් ආස්වාසයෙන්කොට බලන්න. ඊගාසරෙත් ආස්වාසයෙන්කොට බලන්න. බල බල බල බල බල බල ඉඳදී හරියට වතුර ගොඩක් තලනේ වෙච්ච වතුර ටිකක් ක්‍රමක්‍රමයෙන් නිශ්චල වේගන වේගන එනකොට එගොඩ යුර තියෙනා වූ ඡායාව ඉතාමත්ම පැහැදිලිව වැටෙනා වගේ මේ හිතට මේ සම්පූර්ණ පිම්බීම හාත්පස සිව්කොන මායින් ඉංගන් සියල්ල වැටෙන්න පටන් ගන්නවා. වැටෙන්න පටන් ගන්න බලනකොට මේක නොදැන්න තනක් නැහැ. සියල්ලම ඍජුව Taman වශයෙන් වර්තමානව අත්දකින්න පුළුවන්. ඒක බාධා කරන්න කෙනෙක් නැහැ. මේ යම් මොහතක යම් කෙනෙක් ඒ විදිහට අත්දකිනවා නම් ඒ පුද්ගලයා කවදාකවත් කියන එකක් නෑ දැක ගන්න එකක් නෑ මේක ස්ත්‍රී භාවයක් තියෙනවා මේක ප්‍රිය භාවයක් තියෙනවා මේක පුරුෂ භාවයක් තියෙනවා මේක සත්වයක් ඉන්නවා ජීවියෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා මේක හොඳයි මේක නරකයි ඒ කිසිම සංකල්පයක තිබෙන්නේ නෑ බුදු සත්කාය පවණයි මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ අනිකුත් අප්‍රමාණ සාස්ත්‍රවරු ඒ තම තමන් දැකපු මේ සමාධියෙන් බලනකොට පේන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක නොපෙනෙන පේන දේවල් විවිධාකාර විදිහට ගණන් ගත්තට බුදුරජාණන් මේ සියල්ලම වැහැර කරා. ඒ සියල්ලම බාහිරයි. ඒ සියල්ලම ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා මේ සමාධි හිත ස්වභාවික අරමුණට යොමු කරන්න. යොමු කරනකොට යාන්ත්‍රමට පෙනෙනවා. එකවරක් බැලුවොත් එකවරක් පෙනෙනවා. දෙවරක් බැලුවොත් දෙවරක් පෙනෙනවා. තුන්වරක් බැලුවොත් තුන්වරක් පෙනෙනවා. එක චිත්තක්ෂණයක් බැලුවොත් එක චිත්තක්ෂණයක ආත්ම දිට්ඨිය දුරු වෙනවා. මේ යෝගාවචරය බුදුබණ අදහනවා නම් දෙන උපදේශ පිළිගන්නවා නම් ඒ චිත්තක්ෂණය ඊගාව චිත්තක්ෂණය දක්වා දික් කරනවා නම් වෙන විදිහට කියනවා නම් සතිය තව මොහොතකට දික් කරනවා නම් සමාධිය තව මොහොතකට දික් කරනවා නම් ප්‍රඥාව තව මොහොතකට දික් වෙනවා. තව මොහොතකට දික් වෙනවයි කියලා කියන්නේ අර ඉස්සල් ලක්ෂණය වගේම මේ පින්වීමේ ස්වභාවික ලක්ෂණ සම්පූර්ණයෙන් දැක ගනිමින් ඉන්න තුල ඉන්න වෙලාවේදී සත්ව ජීවිත පුද්ගල ස්වરૂපයක් නැහැ. ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ප්‍රිය අප්‍රිය භාවයක් නැහැ. එහෙමනම් මේ තුල ආස්වාදයේ විඳින්නේ සත්ව පුද්ගල භාවයක් නැහැ. මේදී තමන්ට වර්තමාන වශයෙන් අත්දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට යෝගාවචරය අපරියන්කේදී තමන්ගේ මූල කර්මස්ථානේ පිළිසිඳනවා. නමුත් මේන් යෝගාවචර ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්න බෑ. නමුත් ලොකු වෙනසකට මුල පුරන්න පුළුවන්. මේ විදිහට යෝගාවචරය පිම්බීමක් පාස හැකිලීමක් පාස සමාධිමත් හිතක තියෙන හැම අවස්ථාවක්ම ඥානය වැඩෙන විදිහට එතන ඥානය කියන එක පැටලෙන්නේ නැති වෙනනම් හරියට කියන්න අවිද්‍යාව දුරු වීම පිණිස නොදැනීම නැති කිරීම පිණිස කටයුතු කරනවා නම් කටයුතු කරන මොහොතක් මොහොතක් පාසා යෝගාවචරයට ඒ අවිද්‍යාව නැති තැන විද්‍යාව අඳුර නැති තැන ආලෝකයේ වාගේ මේක දැක ගන්න බැරි අත්දක ගන්න බැරි පිරිසිඳ ගන්න බැරි යමක් නැහැ පිරිසිඳ ගන්න බැරිකම තියෙනවා නම් එල්ලේ වැඩිලා එහෙම නැත්නම් Tamange නොපසුබස්නා වීර්ය දුර්වල යම් වෙලාවක එල්ලයක් නොපසුබස්නා වීර්යයක් පවතිනවනම් සතිය පවතින සතිය පවතිනවනම් හිත ඒ අරමුණ මතම සාන්තව තැන්පත් වෙනවා. පිම්බීමෙන් හැකිලිමෙන් පටන් අරගෙන සක්මනේදී එසවීමක්, යැවීමක්, තැබීමක්. නැත්නම් මුලින්ම පටන් ගන්නකොට අපි ගත්තොත් ආධුනිකයෙකුට කොයිම යෝගාවචරය වුණත් පටන් ගන්න වෙලාවේදී පරියන්කේ මුලදී ආධුනිකයි. සක්මන මුලදී ආධුනිකයි. මොකද එතන එතන ඉපිය යුතු සමාධියක් වැඩ හිත වැඩ පිළිලක් මේ විපස්සනා කියන්නේ. ඒ නිසා මුලින්ම සෑම යෝගාවචරයකම පරියන්කේදී ඒ වගේම සක්මනේදී මූල කර්මස්ථානයෙන් පටන් ගන්නවා. සක්මනේදී නම් වම දක්න වශයෙන් කරගෙන යනවා. ඊගාවට එක වම කියනවා වෙනුවට එසවීමක් යැවීමක් විදිහට දෙකට මෙනෙහි කිරීම දෙකකට කඩලා මෙනෙහි කරනවා. ඊට පස්සේ හොඳට සමාධිමත් වෙනකොට එක පියවරක් තුනකට කඩලා එසවීමේ යැවීමේ තැබීමේ වශයෙන් මේ තමයි විපස්සනා යෝගාවචරයට ලැබෙන උපදේශය. මෙන්න මේ විදිහේ යෝගාවචරය අපි ඉදත් මතක් කරගත්ත විදිහට එසවීමේ අවස්ථාව පිළිබඳව ඉතාමත්ම සමාධිමත් බලාන ඉන්නවනේ. එහෙම නැත්නම් මෙනෙහි කරන එක හොඳට ඉල්ල කරනවා නම් තමයි సంతානෙට එසවීමේ ක්‍රියාවට යෝගාවචරයට වැටහෙවි. හොඳ සමාධිමත් හිතට මේ එසවීම කවමදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. එසවීමේ චේතනාව නැතු. නැත්නම් එසවීමේ කැමැත්ත නැතු. මේ එසවීමේ කැමැත්ත සිදුවීම පූර්වංගමයි මුලින් සිද්ධ වෙනවා. ඒ එසවීමේ කැමැත්තට අනුව දැන් රූකඩේ වැඩ ඒ රූකඩේ වැඩ කරනකොට ඒ තුල තදවීම, තෙරපීම්, චලන ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය ඒ චලන, තෙරපීම්, තදවීම සියල්ලටම ඔසවනවා කියන ප්‍රඥප්ති නාමයෙන් මෙනෙහි කරනවා. ඔසවනවා, ඔසවනවා, ඔසවනවා කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒ දිහා ඊ타ත්මේ එල්ලේකින් යුක්ත වේ ඒ වාගේම වෙහෙසකින් නැතුව නොපසුබස්නා දල්වාගත් වීර්යකින් යුක්තව බලනකොට පටන් ගන්නෙදී නම් එසවීමේ ක්‍රියාවදී අඩුම වශයෙන් එක චලනයක් එක තර තදවීමක් පෙරපීමක් දැක ගන්න පුළුවන්. නමුත් ඒ සමාධියම ඊගාවේ එසවීම දක්වාම පවත්වගෙන යනවනේ ඒ තිබුණට අමතරව අර වායෝ ධාතුව වගේම මේක තුල පටවි ධාතු ස්වරූපත් සංගවිගෙන ඉන්නවා. ආපෝ ධාතු ස්වරූපත් තේජෝ ධාතු ස්වරූපත් සංවේගණ ඉන්නවා. කවමදාකවත් මේ හතර දිනාගෙන් එක්කෙනෙකුට ඉන්න බෑ. මේ හතර දෙනා එකට ඉන්නවා. ඒක මූල ධර්ම සත්‍යයක්. මේ හතරෙන් ඉදිරියට පේන්න ඉන්නේ ඉදිරි පෙළේ ඉන්නේ එක වෙලාවට එක්කන. නමුත් ඊටමත් සහල්ු ගති කියන. සිසිල් ගති කියනවා. මෙන්න මේ විදිහට ඒ සෑම දෙයක්ම ඊටාම නිශ්චල මනසට tempat මනසට වැටෙන්න පටන් අර ගන්නකොට ඒ විශේෂයේ ආදරය උපදවන ඒ විශේෂයේ ඇදහිම උපදවන අන්නේ සෑම විස්තරයක්ම බලාගෙන බලාගෙන යනවන යෝගාවචරයට වැටෙහි ඒ මුලින්ම ඇතිවෙච්චි අර චේතනාව ඒ කියන්නේ එසවීමේ කැමැත්ත යම් තාක් චේතනාවලියක් විදියට පවතිනවාද ඒ තාක් දුරට මේ ධාතු ක්‍රියාකාරීත්වය වැඩ කරනවා. මේ ධාතු ක්‍රියාකාරීත්වය Tamanට යම් තාක් ගරුසලකෙලින් බලනවාද ඒ තාක් දැක ගන්න පුළුවන්. ඒකේ කෙලවරක් දැක ගන්න බැරි තරම් විස්තර සහිතයි කියලා මුලදී හිතෙන් දීලා නමුත් යෝගාචරය සුත මේ වශයෙන් ගන්න නිසා මෙතන තියෙන ප්‍රධාන වශයෙන්ම මේ ධාතු ක්‍රියාකාරීත්වය. ඒ ධාතු ක්‍රියාකාරීත්වයේ තියෙන මායාකාරී ස්වરૂපය. වරක තද වීම ඉස්සරහට ඇවිල්ලා රංගනීය රංගපාන. ඊගාවට බරක බව ඉස්සරහට ඇවිල්ලා රංගනීයට රංගපාන. ඊගාවට උණුසුම් ගති සිසිල් ගති හිරි වැටෙන ගති මේ එක එකන එක එකන මාරුණාට නලු කණ්ඩායම එකමයි. ඒ නිසා නැවත නැවතත් නැවත නැවතත් මේ එන එන එන එන දර්ශන ජවනිකා ඔක්කොම මම දැක ගනිමි කියන අප්‍රතිහත වීර්යෙන් බලාගෙන ඉන්නවනම් අන්න අර පින්වීමේදී අර හැකිලීමේදී දැකගත්තා වගේම යෝගාවචරයට මේ එසවීමක් පාස මේ පිම්බීමේ වැඩ කළපු මේ ප්‍රධාන නඩු මෙතනත් වැඩ කරා. වෙනත් ආකාරයකට වෙනස් ස්වරූපයකට නමුත් ජවනිකා වෙනස් වුණාට එකම නාටකමයි. ඒ වගේම යැවීම දිහා බැලුවොත්, තැබීම දිහා බැලුවොත් අපි මේවට සම්මුති වශයෙන් නම් ඔසවනවාය, යවනවාය, තබනවාය කියලා මෙනෙහි කරනවා. පටන් ගන්නකොට බාර ගන්නවා. නමුත් එතනින් නතර කරන්න නරකයි. ඒක තව සමාධියෙම උපදෙස් ලැබලම යොමු කරලම බැලිය යුතු කොටසට හිත වැවෙන තාලෙට වැඩෙන තාලෙට ඉඳ තියලා භාවනා විදියට මේක කියනවා නෙයාර්ථය කියලා. නෙයාර්ථය කියලා කියන්නේ හිත යොදව නොබැලුවොත් පේන්නේ. ඒක මායා ස්වරූපයක් පේනවා. ඒ නිසා යෝගාවචරයට හිත යොදවා බැලීම සඳහා එකලසක් අවශ්‍යයි. ඒකට කියනවා චිත්තවිසුද්ධිය කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙවැනි බරපතල සාර කටයුත්තට කලින් හොඳට හිත සමාධිමත් කරගන්නයි කියලා අවවාද ඒ හිත සමාධිමත් වෙන්නේ නැහැ කවදාකවත් කය වචන දෙකේ චලන දිනක. කය වචන දෙකේ විෂම ගති කියනක. වෙන විදිහට කියනවා සීල දුර්වලයි. ඒ නිසා හිත සමාධිමත් කරන්න සීලේ තියෙනවා. ඒ නිසා මේ යෝගාවචරය එසවීමේ අවස්ථාවේදී එසවීම මෙනෙහි කරමින්ම එසවීම නිරීක්ෂණය කරනවා කියලා කියන්නේ සීලයේ සෑහෙන තහවුරු මට්ටමකට ඇවිල්ලා. සමාධියේ යම් කිසි තහවුරු මට්ටමකට ඇවිල්ලා නැත්නම් එන්න ඕන. අන්න එහෙමනම් ඒ ගත කරන ක්ෂණයක් ක්ෂණයක් පාස යෝගාවචරද මේ රූප වැඩපිළිවෙල ආපෝ තේජෝ වායෝ ධාතු වල වැඩපිළිවෙල දිගින් දිගට පේන. මේක මේ තමන්ගේම කයේ ඇතිවෙනා වූ තදවීම් තෙරපීම් චලන ඥානයක්ද කියලා යෝගාවචරයට කවමදාකවත් මුලින් කල්පනාවෙන් කීද කියන නොවෙන්ට ඉද කියන මේක කොහොමඩක්වත් වෙන දෙයක් මේකෙන් පුළුවන් වෙද නිවන් දකින්න මේකෙන් පුළුවන් වෙද විසුද්ධි ඥාන ලබන්න කියලා නමුත් යෝගාවචරයට මේ අවිද්‍යාව වැඩ කරන ස්වરૂපය ගැන දැනගත්තොත් මෙතන තියෙන්නේ දැකීමෙන් බැලීමෙන් දැකීම. බලනවා නම් දකින්න. ඒ බලන්න ඕනේ කරන්නේ සාමාන්‍යයෙන් අතපයේ චලන වචනවල චලන සහිතව නෙවෙයි. හිතේ චලන සහිතව නෙවෙයි. අතපයේ මුඛයේ වචන චලන අතර කරලා ඒ කියන්නේ සීලයක පිළිහිටලා හිතත් තැම්පත් කරලා හරියට ගුරු උපදේශයේ ලැබෙන පරිදි හිත හරියට අරමුණත් එක්ක ඉන්න වෙලාවදී හොඳට බලනවනේ මේ අපපටිපත්ති අවිද්‍යාව කියන නොදැනීම නොදැකීම නිසා නොදැනීම. හරියට කාරණා දක්කේ නැති නිසා දන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවශ්‍ය කරන හේතු සම්පatti පෙන්වලා දීලා මේ මේ අඩුම කැඩුම සපයා ගන්නද සපයාගෙන මෙන්න මේ විදිහට බලන්ට කියනකොට මේ අපපටිපත්‍ය අවිද්‍යාව දුර වෙනවා. අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ මේ අපේ මේ ශරීරයේ සිදුවෙන සෑම කුඩා අණු කුඩා කටයුත්තක්ම දැක ගන්න පුළුවන් කියන එක තමයි විද්‍යාව. දැක ගන්න බැරිය මේක කෙලවර කරන්න බැරිය මේක දෙවියන් වහන්සේගේ කැමැත්තය එහෙම නැත්නම් මේක ජීවාත්මයේ කැමැත්මය මේක ආත්මයේ ස්වરૂපය කියලා මේක අපිට දැක ගන්න බෑ ඒක গুপ্ত ස්වરૂපයක් තියෙනවා කියලා වහන්න බැලුවොත් ඒ පුද්ගලයාට පේන්නේ මෙන්න මේ අවිද්‍යාව දුරු කරන්න නම් අපපටිපත්‍ය අවිද්‍යාව දුරු කරන්න නම් දැකීම තියෙනවා හැම එසවීමක් පාසාම අලුත් යමක් අලුත් දෘෂ්ටි කෝණයක් මේ විදිහට දැකගෙන දැක්කන යනකොට ඉවර වෙනවා. කෙලවරක් දැක ගන්න පුළුවන් වෙනවා ආත්ම විශ්වාසයේ තදවීමක්, තහවුරු වීමක් වෙනවා හිතේ පැතිරීමක් සිද්ධ මේ වෙනකොට අපපටිපත්‍ය අවිද්‍යාව දුරු වෙලා ඒ අපපටිපත්‍ය අවිද්‍යාව තියෙනවා නම් දින විදිහට කියනවා නම් දැක ගන්න බෑ මේක උත්සාහ කරාට වැඩක් නෑ මේක යම්ම ප්‍රමාණයක গুপ্ত ස්වරූපයේ තියෙනවා නම් ඒ වෙනුවට හිත මොකද කරන්නේ මිත්‍යා මතයකින් අරක වහනවා මිත්‍යා ප්‍රතිපත්තිය විද්‍යාවක් හිතනවා මේකේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මයේ ෘචි පරිදි දකිනවා. ඒ ආත්මයේ ෘචි පරිදි අහනවා. ආත්මයේ ෘචි පරිදි නිදා ගන්නවා, ආහාර ගන්නවා. අපිට තියෙන මේ ආත්මය සන්තුෂ්ට කිරීමයි. මේ ආත්මය සවිඥාණය තුල රැඳී පවතී. අපිට තියෙන මේ ආත්මයට ෘචි පරිදි අනික් කටේ දෙක දුක් කරදර මහන්සි උනත් කමන්නේ හොඳ දේවල් දකින්න ඕනේ. හොඳ දේවල් අහන්න ඕනේ. හොඳ දේවල් ආග්‍රහණය කරන්න ඕනේ රස බලන්න ඕනේ ස්පර්ශය ලබන්න ඕනේ හොඳ දේවල් හිතන්න ඕනේ ඒ නිසා මේ ආස්වාදයේ දීමෙන් මේ ආත්ම සංතෘප්තියට අපි ඉබේම තණ්හා වශයෙන් මාන වශයෙන් විත්ති වශයෙන් ඇදිලා ඒකට හේතුව මොකද මෙතන ආත්මයක් රින්ගගෙන සැඟලීගෙන গুপ্তව පවතිනවාය කියන එක හිතේ තාම හැංගීගෙන තියෙනවා මේක දුරු වෙන්න නම් එසවීම හත්පස දකින්න එසවීම e පිරිසිඳින්න ඕන. පිරිසිඳින්න නම් දැන් ගන්න ප්‍රමාණයට වඩා ඊගාව අවස්ථාව දක්වාම සමාධිය හිත පවත්තලා වැඩියෙන් යමක් දැක ගන්න යනකොට දකින දකින වාරයක් එහෙම නැත්නම් අලුත් මූණවරක් දකින්න දකින්න Taman තුල ආත්ම විශ්වාසය වැඩෙනවා ධර්ම ඕජාව ධර්ම රසය යෝගාවචරයට ඇතුළත මෝදු වෙන්න පටන් ගන්නවා මේ මෝදු වීමක් මෝදු වීමක් පාසාම මෙතෙක්කල් නොදැක්ක නිසා පැවතුනා වූ නොදැනීම දුරු වෙනවා. මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාවට එතකොට ඉඩක් නැතුව. එහෙම නැතුව මේ අවිද්‍යාව වැඩ කරන්නේ පළු දෙකකට. ඒ දෙක අයින් කරනවා කියන එක කවමදාකවත් වෙන ප්‍රතිකර්මයක් නැහැ. බෙහෙතක් දීලා, පෙත්තක් දීලා, ඉන්ජෙක්ෂන් එකක් දීලා නැත්නම් වෙන කෙනෙක් අතින් අත ගාලා ආශිර්වාද කරලා නැත්නම් දෙවියන් වහන්සේ කැමැත්තට කවමදාකවත් කරන්නේ කරන්න අවශ්‍ය වෙන්නේ සීලයක පිහිටලා සමාධියක පිහිටලා තමන්ගේ මේ ස්වභාවික අරමුණ වශයෙන් ඒ අවස්ථාවේදී පය එසවීම කරනවා නම් ඒ පය එසවීම සම්බන්ධ වේ තමන්ට දැක ගන්න පුළුවන් තමන්ට වටහා ගන්න පුළුවන් තමන්ට අත්දකින්න පුළුවන් සෑම කොටසකින්ම සෑම අහුමුල්ලක්ම දැක ගනිමි දැන ගනිමි කියන පැතිරෙන හිත අප්‍රතිගත හිතින් හරියටම එසවීමටම හිත එල්ල කරගන්න. අන්න එල්ල කරනවා නම් මේ එසවීමේ ක්‍රියාව තුළ කැමැත්තක් පහළ වෙනවා. අකමැත්තක් පහළ වෙනවා. මේ එසවීම මොකද්ද? මේ දැන් සිදුවෙන එසවීමද, යැවීමද, යැවීමද, තැබීමද කියලා කලකොල භාවයක්, මෝහයක් නැහැ. එහෙමනම් තණ්හාව, ද්වේෂය, මෝහය කමෙන් දුර වෙනවා. දුර වෙලා හිතේ ප්‍රකෘති ස්වરૂපයේද එසවීම ධාතු ක්‍රියාකාරීත්වය. ඊ ධාතු ක්‍රියාකාරීත්වයට මුල පිරුණේ අර චේතනාව. එහෙම නැත්නම් මෙන්න මේ වැඩ පිළිවෙල එසවීමක් පාස, යැවීමක් පාස, තැබීමක් පාස යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා නම් එසවීමේදී ධාතු ක්‍රියාකාරීත්වය වෙනස්. ඒ කියන්නේ බාරගතිය දැනෙන්නේ තියෙනවා. නමුත් යැවීමේදී සහැල්ලුව තල්ලු කරන ගතිය වැටෙන්නේ තැබීමේදී පොළවේ හැපෙන ගතිය වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ ඉස්සරහට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රධාන ධාතු කොටාසේ වෙනස් වුණාට ආත්මත પરමාර්ථ වශයෙන් ගත්තොත් මේ ධාතුන්ගේ ප්‍රතිමාරුවක් පමණයි. පිළිමාරුවක් පමණයි. එකම පිළිසමයි වැඩ කරන්නේ. මේ නිසා එසවීමෙත් පවතින්නේ නාම රූප දෙක පමණයි. යැවීමෙදිත් පවතින්නේ නාම රූප දෙක පමණයි. තැබීමෙදිත් පවතින්නේ නාම රූප දෙක පමණයි. ඉතින් මේ සක්මනේ එසවීම යැවීම තැබීම වෙලාවේදී මේ විදිහට නාම රූප දෙක නම් පවතින්නේ නාන්ත දොළට යනකොටත් ඉන්ද පාතේ වදිනකොටත් මේකමයි එයින් එහාට ආයේ දැක ගන්න බැරි දෙයක් නෑ. නමුත් මේ එක සීරුවෙන් ශීඝ්‍ර වේගයෙන් ගමන් කරද්දී කයත් වැඩ කරනවා, හිත වචනයත් වැඩ කරනවා, හිතත් වැඩ කරනවා. ඒ කියන්නේ හිත බොහොම අවසෝරුවෙන් දකින්නකොටන මේක තුල නොදන්නා গুপ্ত සංකීර්ණ ස්වරූප ඒ නිසා හිතෙන් ඉඳි කියනවා මේක මම කැමති උනත් අකමැති උනත් ඇතුළත ජීවත් වෙනා වූ ජීවාත්මයක කැමැත්ත පරිදි මේක සිද්ධ වෙනවා. සත්ත්ව පුද්ගල භාවයක් ඉබේම ඉදෙනවා. මොකද අර ඝන බහලව වැඩේ සිද්ධ වෙද්දී දැක ගන්න බෑ. ඒ විසදනේ මේ නිසා යෝගාවචරයට මේ ඥානීය මෝර වැඩ සිටින වෙලාවේදී අරමුණු වේගය අඩු කරන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවට හිතේ වේගය වැඩි කරන්න. මේ විදිහට හිත ඉතාමත්ම අවදි කරගන්න. හිත ඉතාමත්ම අප්‍රතිහතව දල්වාගත් වීර්යයෙන් එන්නේ එන අරමුණට එල්ල කරමින් ගත කරනවා නම් යෝගාවචර අඳුරු ස්වරූපයේ දුරු කරලා ආලෝක ස්වරූපේ වැඩි කරන්න පටන් ගන්නවා. ඒ වැඩි කරන සෑම ක්ෂණයක් පාසාම යෝගාවචරයට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ භාවයේ පිළිබඳව ශ්‍රද්ධාව වැඩෙනවා. ඒක මොන්නේ තරම් වැහිච්ච මොනතරම් සංකීර්ණ වෙච්ච ඝන සංඥාවට යත වෙච්ච ඒ වාගේම නිත්‍ය සංඥාවට සුභ සංඥාවට ආදී දේවල් වලට මත් වෙච්ච අවිද්‍යා ඝන බහලයක් මෙතන පවතී. යම් වෙලාවක අපි මේ විදිය සැලකිල්ලකින් තොරව මොනම විදියෙන් හරි වේගයෙන් අතපය ක්‍රියාත්මක කරනවන කටයුතු කරනවන මේ මමයක් එහෙම නැත්නම් මේ ආත්ම දිට්ඨිය ඝනපාලය. මෝහයේ පටලයක් ස්වරූපෙට ඇවිල්ලා අපිට පේන දින මේ පිරිසුදු දර්ශනය මුලා කරනවා. ඒ නිසා අසතිමත් සෑම මොහොතකම මෝහ පටල බැඳිනවා. සතිමත් සෑම මොහොතකම මේ නාම රූප ධර්ම දිහාවට ඥාන දර්ශනේ පහළ වෙනවා. ඒ නිසා යෝගාවචරය විවේක ගන්නවයි කියලා දෙයක් විපස්සනා යෝගාවචරයට නෑ. මේ විපස්සනා යෝගාවචර ගමනේ අම්බලන්නේ. කිමං හැරීමක් නෑ. සෑම මොහොතකම යම් තාකේ යෝගාවචරයට සංසාර බය වැටෙනවා නම් සංවේගය පහළ වෙලා කියනවා. වෙන විදිහකට කියනවා නම් ශ්‍රද්ධාව කුසල ඡන්ද දෙක තියෙනවා නම් යෝගාවචරයේ ගත වෙන සෑම මොහොතකම තද නින්දේ පසු නොවෙන තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු අපි දිනපතාම සජ්ජායනා කරනවා මේ කර්ණීයමෙත සූත්‍රය. තිත්තං චරං නිසින්නං මේ කියන ඕනම අවස්ථාවක ඉඳගෙන වේවා හිටගෙන වේවා ගමන් කරමින් හෝ වේවා යාව තස්ස විගත මිද්ධෝ තද නින්දේ පසු වෙන සෑම අවස්ථාවක ඒතං සතින් අදිත්‍යය මෙන්න මේ සතිය එළඹ තියෙනවා එළඹ තියෙන තාකල් මතු මැත්තේ සංසාර ඇති කරන මතු මැත්තේ ස්ත්‍රී භාව පුරුෂ භාව ඇති කරලා දෙන ආත්මවාදී වැඩින්නේ ආත්මභාවයේ හැත් බැඳෙන්නේ සංකීර්ණ භාවයට යන්නේ නැහැ අරමුණු ඉන්නේ ඉන්නේ එහෙම නැත්නම් දකින්න දේවල් අඩු කර. අහන දේවල් අඩු කර. ආග්‍රහණ කරන දේවල් ස්පර්ශ කරන දේවල් හිතට එන හිතවිලි පුළුවන් තරම් අඩු කරන වැඩපිළිවෙලට ගිහිල්ලා හිතේ අත්‍යතියත ධෛර්යය අත් නැත්නම් මතුවෙන යම්ම ප්‍රකට අරමුණක් තියෙනවා ඒට එල්ලේ වැඩි කරනවා. මේ විදිහට එල්ලේ වැඩි කරගෙන වැඩි කරගෙන යනවනම් යෝගාවචරයට මතුවෙන මතුවෙන අරමුණක හරියට පිම්බීම දිහා බලාගෙන ඉන්නකොට වගේ ඊට අනක්කතන්පත් පරියන්ක හිතේ එහෙම නැත්නම් ඊටාම තැම්පත් සක්මන් අවස්ථාවේදී එසවීම යවීම දකින්න වගේ සෑම වැඩපිළිවෙලකම සැඟවිලා තියෙන්නේ ගොනු වෙලා තියෙන්නේ මේ එකම දෙයමයි කියන දර්ශනය පහළ වෙන්න පටන් මේ වෙන විදිහකට මේක ඊටාමත් නෑ පිටු කරලා සාරාංශ කරලා කියනවනම් සෑම අවස්ථාවකම පවතින මේ නාම රූප දෙක පමණයි ඒ නිසා යෝගාවචරය මේ නාම රූප දෙක තුල ප්‍රිය භාව අප්‍රිය භාව ස්ත්‍රී භාව පුරුෂ භාව දකින්නයි කියලා කියන්නේ ප්‍රඥප්තිය ගිලිල මෝහයේ ගිලිල ඒ තමනුත් ආත්මවාදයකට බැඳිල ඒ ලෝකයක් ඒ ආත්මවාදයෙන් බඳවගෙන මේ ඇලීම් ගැටීම් දෙකට යනවා මේ නිසා යෝගාවචරය මේ යත්තාව භයානක කම මේ යත්තාව සංසාරට ඇදබැඳ දමන ස්වરૂපයේ දැනගෙන සෑම මතුවෙන මතුවෙන අරමුණක ප්‍රධාන වශයෙන්ම නැත්නම් මූල ධර්ම ධ්‍යාවට නෙය්‍යාර්ථයේ ධ්‍යාවට යොමු කරන ප්‍රධාන බෙදීම නාම රූප දෙක බෙදීමට දක්ෂ වෙනවා. දක්ෂ වෙන්න උත්සාහ කරනවා. මේ විදිහට නාම රූප ධර්ම දෙක දකිනවනම් අර කියන විදිහට හරියන්කේදී ඒ වාගේම සක්මනේදී එදිනදා කටයුතු වලදී සෑම අවස්ථාවකම මේ යෝගාවචරය ගැටෙන ප්‍රමාණ අඩු වෙනවා. ඒ වාගේම බැඳෙන ප්‍රමාණ අඩු වෙනවා. දකින දකින දේ යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ නාම රූප වැඩ පිළිවෙලක් පමණයි. යම් වෙලාවක යෝගාවචරය මේ බව අමතක කරලා පිළිගත්තා හෝ නොපිළිගත්තා හෝ වේවා මට මම මගේ අපේ කියලා ඉදිරිපත් වෙච්ච ගමන් අන්න ඉතුරු මේක සෝපාක්ෂික මේක පරපාක්ෂික මේක සතුරු මේක මිතුරු ආදී කොට ඇත්තා වූ විවිධාකාර ගැටීම් සහ ඇලීම් රාශියකට බැඳලා ඒ නිසා යෝගාවචරය මේ ඇලීම් ගැටීම් තුලම ඉඳගෙන නැත්නම් මේ සම්මත ලෝකෙම ඉඳගෙන මේ බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත්ම සූක්ෂමයි. අහගෙන ඉන්නකොට කාටවත් වැටෙනවා කුංචි. එසේ මෙසේ සූක්ෂම භාවයක් නෙවෙයි. මේ කොච්චර කැමති වුණත් හරියන වැඩක් නෙවෙයි. කරන්න ඕන. ඒ කරන්නත් අඩුම ගඩුව මූලික අවශ්‍යතාවයන් ඕනේ කරන්නේ. හොඳට සීලේ පිටලා හිටින්න ඕන. නැත්නම් කාය වචන තැම්පත් කිරීම අනවශ්‍යයි. කුළු ගැනීම, කුසි ගැනීම වලින් තොරව පුළුවන් තරම් ශක්ති ප්‍රමාණයට පරිසරයට පිරිසට ගැළපෙන ආකාරයට තමන්ගේ ශක්තිය යොදලා තැන්පත් කරන්න. ඒ මැත්තේ මදි. ඒ මැත්තේ මුළු සමාධියක් තියෙනවා. සමාධිය තිබුණත් කවදාකවත් නාම රූප දෙක බෙදලා පෙන්වන්නේ නෑ සමාධිය. ඒක බලන්ට. බැලුවොත් දකින්නවා ධර්ම නියම. ඒ බලන්ට නම් වරදින අවස්ථාවල් පිළිබඳව තමයි අනුකම්පා කරලා මෛත්‍රී උපදවාගෙන නැවත නැවත අප්‍රත්‍යත වීර්යයෙන් ඒටම හිත යොදවන්න ඕන. මේ විදිහට හිත යොදව යොදව යොදව බලන්න බලන්න බලන්න අපි මෙතෙක් වෙලාව සවිස්තර විස්තර කරන්න ගිය විදිහට සෑම වැඩ පිළිවෙලකම ඇත්තව විවිධ පැති දකින්න දකින්න යෝගාචරගේ ගැඹුරු සමාධි මට්ටම් වලට යෝගාචරගේ හිත වැටෙනවා ඒ වගේම මේන් කොච්චර පිරිසිඳ බැලුවත් මේ නාම රූප ධර්ම වලට එහා එහෙම නැත්නම් අස්පනා අපිට තමන්ගේ කාය වශයෙන් වර්තමානවම දැක ගන්න බැරි යමක් මෙහි ඇත්තේ නැහැ. ඒ දකින ප්‍රමාණය සම්පූර්ණ මේ ආත්ම විශ්වාසයට පදනමක් විරහිත බව හොඳට යෝගාවචරයට වැටහෙනවා. මේ මේ නිසා මේ බුද්ධ ආගමෙන් පිට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ලෝකේ පැතිරලා තිබුණ ආගම්වල මේ ආත්ම දිට්ඨිය නැති කිරීමට උත්සාහ කිරීම කෝක වෙතත් ඒ අත්දැන්නේ මේක ඉවත දාන්න බැරි විදිහට බාර ගන්න සිද්ධ වෙනවා. මොකද සතියෙන් බැලුවේ නැහැ විපස්සනාවෙන් තමන්ගේ කය එනතන් කායගත සතිය පැවැත්වුවේ නැහැ ඒ නිසා සමාධිමත් වෙච්ච ගමන් හිත බ්‍රහ්ම ලෝකේ දිව්‍ය ලෝකේ කාමසප්ප විචේ හතුරවන්ට හතුරවන්ට මේ ආත්ම දිට්ඨිය ඝන බහල වෙන්න පටන් ගන්නවා මේ නිසා මේ ඇත්තෝ ආත්මවාදයේ ඉතාමත්ම ගැඹුරු බොහෝ කෙනෙකුට තේරුම් ගන්න බැරි බ්‍රාහ්මණයන්ට පමණක් ඒ කියන්නේ උගත් ක්‍රමතම ජාතක වශයෙන් ඉපදුනා වූ ඒ කුලයට පමණයි වැටෙන්නේ. රජ කුලයටවත් වැටෙන්නේ නැහැ කියලා මේ ආත්ම දිට්ඨිය වාදයක් වශයෙන් ලෝකෙට ප්‍රසිද්ධ කරා. ඒ ආත්ම දිට්ඨිය ඒ විවිධ ආගම් වල සඳහන් වෙන විදිහට දෙකට කඩලා පෙන්නනවා. මේ ආත්මය ජීවාත්මයේ වශයෙන් එකක්. ඒ වගේම පරමාත්මයේ වශයෙන් පරම ආත්මයේ වශයෙන් එකක්. මේ පරමාත්මය මුළු ලෝකෙම මවලා ඒකට කියනවා ඊශ්වර කියලා. සියලුම ධර්ම කෙරෙහි ජීව ආජීව ධර්ම කෙරෙහි ආධිපත්‍ය පවත්වනවා. ඒක ඒකෝ කියන ස්වරූපේ පවතින. ඒ කියන්නේ ඒකට හොඳ නරක දෙක නැහැ. ලාභ කීර්ති දෙකක් නැහැ. ඒක තියෙන තනි ක්‍රම මධ්‍යස්ථ ස්වරූපයකට. නවුන්කාර දෙවියන් වහන්සේට හොඳ නරක බෙදන්න කවුරක් නැහැ. ඒක ඒකෝ ධර්මයක්. ඒ වගේම සම්බන්ධයි. සියල්ල දන්නවා. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව තමයි මේ ජීව අජීවී වස්තු වැඩ කරන්නේ ඒ ජීව කොටස් වලට ඒ ආත්මය ජීවාත්මයේ වශයෙන් රිංගා ගන්නවා ඒක ඒ ජීවෙන් තුල පැතිර පවතින විශාල අලියෙක් වගේ සත්වයේ ජීවේ ලොකුයි හිතාන කූඹියෙකුගේ පොඩි සත්වයේ ජීවේ පුඩක් ඒ ජීවාත්මයේ ඒ සවිඥානික ස්වරූපේ තැන්පත් වෙලා ඉන්නවා දෙවියන් වහන්සේ කැමැති විදියට හැසිරුණොත් මේ ජීවාත්මයට පස්සේ මරුණට පස්සේ දිව්‍ය ආත්ම දිව්‍ය ආත්මයක් සමග එකතු ඒක තමයි ආගමික ජීවිතය. ඒ නිසා මේ ජීවාත්මය දෙවියන්ට විරුද්ධව යන්නේ නැතුව දිව්‍යන් වහන්සේගේ කැමැත්ත පරිදි කටයුතු කරන්න ඕනේ. ඒ ජීවාත්මයේ පරම කටයුත්ත තමයි ආශ්‍රාවය. මොන දේවල් බලන්න ඕන. මොන දේවල් දකින්න ඕන. එන්නේ මේ විදිහට තාම ගැඹුරු ධර්මයක් ආත්මවාදී වශයෙන් ඉදිරිපත් කරනවා. මේක කඩන්න පුළුවන් කෙනෙක් කවදාකවත් ලෝකේ පහළ ඔක්කොටම පේන දින එක ඇත්ත වගේ තමයි. ඒ නිසා සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේ පක්ෂග්‍රහී වෙලා දෙවියන් වහන්සේ කැමැත්ත ඉෂ්ට කරන්ට සදී පැහැදී සිටගත්තා. බුදුරජාණන් වහන්සේ මේ වාගේ ඇදහිල්ලකින් මේ වාගේ গুপ্ত ධර්මයකින් යට කරන්න පුළුවන් කෙනෙක්. මොකද පාරමිතා ශක්තිය නිසා. උන්වහන්සේ කරේ දෙවියන් වහන්සේ තෝරන්නේ දෙවියන් වහන්සේ ගත්තා. මට ලැබුණ මේ කය මම මගේ ආර්ය පරිශ්‍රණය සඳහා යොදවනවා. ඒ ආර්ය පරිශ්‍රණය සඳහා යම් ප්‍රමාණයක සීලයක් යම් ප්‍රමාණයක සමාධියක් අවශ්‍ය නම් ඒ සමාධිය පාවිච්චි කරනවා. ඒක කොයි ආගමකට පොදුයි. ඒ පාවිච්චි කරපු සමාධිය බාහිරට යන්න දෙන්නේ නැතුව කායයට පිහිටනවා. මෙතන තමයි යොන සමාතයත් විපස්සනාත් වෙනස. මේ කායයට පිහිටනවායි කියලා කියන්නේ ස්වභාවික අරමුණක පිහිටවනවා. ඇහෙන් දකින්න කණින් අහන නාසයෙන් ආග්‍රහණ කරන ශරීරයෙන් විඳින දිවෙන් රස බලන හිතට හිතේ නැත්නම් වර්තමාන ප්‍රසන්න ප්‍රකට අවස්ථාවේ පවතින දෙයට හිතියොත් මේ හිතේදී මේ තාම පුදුස්කරයි අපිට මේ තරමටම බුදුබණ විස්තර වෙද්දී ඉදිරියෙන් ගමන් කරන කල්යාණ මිත්‍රයන් දැක දැක ඉඳ ඇති අපිට එපා වීම පහළ වුණොත් අපි නැගිටලා ඉඳගෙන ඉඳ සලුවක සල් දාලා නැගිටලා යනවා අපිට ආසාවක් බුදුරජාණන් වහන්සේ විසින් හෙලිකල ධර්මයේ ඊ타මත්ම ඇදහිල්ලේ ඊ타මත්ම කාය ජීවිත নিরপেক্ষ භාවයෙන් කටයුතු කළොත් අත්දක ගන්න පුළුවන් ඒ වුණත් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා විපස්සනා යෝගාවචරය මේ දුක නැත්නම් දුක් ප්‍රතිපදාවේ ඉදිරියට යන කෙනෙක්. ඒ නිසා මේ කටයුතු වලට නියම ක්‍රමය නැත්නම් මූල ධර්මය හොඳට ඇහෙනවා නම් ඒ වාගේ මේ වාත් දකින්න පිරිසක් අතර ජීවත් වෙනවනම් යෝගාවදයට අශ්වසිල්ලක් තියෙනවා. එහෙම නැත්නම් අශ්වසිල්ලකුත් නැහැ. ඉතාමත් වෙහෙස කටයුතු වැඩ පිළිවෙලක් තියෙනවා. නමුත් යන්න වෙලාවක පදම හරි ගියානම් එකලස හරි ගියානම් ධර්ම නියාමයේ හෙළි වෙනවා. ඒක පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අධිකාරියක් නෙවෙයි. එහෙම නැත්නම් සතර බලධාරී දෙවියන් වහන්සේගේ අධිකාරියක් නෙවෙයි. බැලුවොත් දකි. දැක්කොත් පිළිගන්න. පිළිගත්තොත් බොරු පිළිගන්නේ මෙන්න මේ විදිහට අවිද්‍යාව දුරු වීම නැත්නම් ඥානයේ පහළ වීම සිදුවෙන්න නම් යෝගාවචරය දිගටම අරමුණට එල්ල කිරීම සහ අප්‍රතිහත ධෛර්යය කියන දල්වාගත් වීර්ය අවශ්‍ය කරනවා. මේ දෙක තිබිලා මේ දෙන උපදේශ වල හැටියට ඒ මතුවෙන අරමුණ හුදේට පැතිරී යන විදිහට ඒ සංගවිගත කොනක් නොදැනෙන කොනක් නැති විදිහට සියල්ල දක ගන්න විදිහට සාදර හැඟීම ඇති කරගන්නවා. එහෙමනම් ආස්වාදයෙන් දෙවියෙක් ජීවාත්මයක් ස්ත්‍රී භාවයක් පුරුෂ භාවයක් මේකේ ඇත්තේ නැහැ කියන එක වැටහෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ ඥානය තව ඉස්සරහට වැඩෙනවනම් මේ අත්දිට්ඨිය, සක්කාය දිට්ඨිය මේ නාම රූප පරිච්ඡේද ඥාන මට්ටමින් විදිනව පමණක් නෙවෙයි ඉදිරියට හිත තල්ලු ඉදිරියට හිත තල්ලු වෙනවනම් යෝගාවචරයට ආත්ම දිට්ඨිය විතර නෙවෙයි පරමත්ත දිට්ඨිය. නැත්තම් මෞංකාරයෙන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවය. එහෙම නැත්තම් හේතුඵල ධර්මයකින් නෙවෙයි මේක සිදු වෙන්නේ වගේ කියන බොරු මිත්‍යා මතත් දුරු කරමින් මේ ඥානෙ ඉදිරියට පැතිරෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා යෝගාවචරය මුලින්ම සීල විසුද්ධියෙන් යම් යම් ආස්වාද ආදීනව වශයෙන් විඳලා ප්‍රතිඵල ලබන කෙනෙක්. ඒ වාගේම චිත්ත විසුද්ධිය වශයෙන් වරින් වර හිතේ නිවර්ත ධර්ම දුරු වීමෙන් ඇතිවෙනා වූ විවේකයේ භුක්ති විඳින කෙනෙක්. දැන් මේ ධර්ම දේශනා මාර්ගයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යෝගාවචරයන් දැනටමත් මේ කරගෙන යන විදිහට මතුවෙන අරමුණේ සම්පූර්ණ විස්තර ආත්පසින් දැක ගන්නා සුළු ස්වරූපයට හොඳට පැතිරිය යන ආකාරයට ඒ සමාධිය මෙන්න විදිහට කියන විතක්ක එහෙම නැත්නම් වීරිය කියන ආදී ධර්මයේ යෝගාවචර පාවිච්චි කරනවා නම් ක්‍රමානුකූල කිසියම් බාධාවකින් තොරව මේ ඥානය පැතිරෙන්න පටන් ගන්නවා. එතකොට මේ නාම රූප පරිච්ඡේද ඥානයේ පච්චේ පරිග්‍රහ ඥාන වශයෙන් ක්‍රමක්‍රමයෙන් ජීවාත්ම දිට්ඨිය, පරමාත්ම දිට්ඨිය ආදී දිට්ඨි විදි දුරු කිරීමෙන් යෝගාවචරයාගේ හිත දිට්ඨි විසුද්ධියටපත් වෙනවා. අද මේ තාක් මේ විස්තර කරන්න යුතු ප්‍රමාණය ප්‍රධාන වශයෙන්ම මේ ජීවාත්මය පිළිබඳව ඇත්තා වූ නැත්තා වූ කොටස් ඉදිරිපත් කිරීමක් තව ඉදිරියට කරන දේශවලදී ඒ වාගේම પરමාර්ථයක් නැහැ. ඒ වෙනුවට පවතින්නේ මේ කායගත සතිය තුලින්ම ගන්න පුළුවන් හේතු ධර්ම සහ ඵල ධර්ම පමණයි. ඒ නිසා යෝගාවචරය යන්න විදිහකට මේ කයේ සෑම ස්වභාවික අරමුණකම නාම රූප ධර්ම දෙක පමණයි කියලා ගන්න දැනුම කොහොමද ඉදිරියට විකාශනය වෙන්නේ? කොහොමද එකිනෙකක් හේතුඵල ධර්ම වශයෙන් අවබෝධයට හේතු වෙන්නේ කියන ධර්ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මිතුවාක් වෙලා මේ පැයක පමණ කාලයක් තුල මේ ඉදිරිපත් කරන්නට යෙදුනා වූ මූල ධර්ම කරුණු වල ඒ වාගේම අධ්‍යක්ීම් වලට බර කරුණු වලින් යෝගාවචරයට යම් තාක් ශ්‍රද්ධාවක් ඇදීමේ ශක්තියක් කුසල ඡන්දයක් ඒ වාගේම වීරියක් සතියක් සමාධියක් ප්‍රඥාවක් පහළ වෙනවනම් එහෙම නැත්නම් ඒ තිබුණු ඉන්දිය ධර්ම වල තියුණු භාවයක් වෙනවනම් ඒ සෑම ශක්තියකින්ම යෝගාවචයට සෑම අරමුණක්ම විනිවිද විෂද වශයෙන් පරිග්‍රහ වශයෙන් සම්පූර්ණ වශයෙන් දැක ගැනීමට ඒ ඉන්ද්‍රිය ධර්ම ශක්ති බල වැඩිවා එසේ වැඩිමෙන් යෝගාවචරයට මතුවෙන මතුවෙන අරමුණක නාම රූප ධර්ම වලින් තොර වෙනත් දෙයක් නැතය කියන තමන් තුළම පහළ වෙන්නා වූ මේ ප්‍රත්‍යක්ෂ දැනීම ඇතිවීමෙන් මේ සම්‍යක් දෘෂ්ටිය විශේෂයෙන්ම ditthi visuddhiය පහළ වේවා ඒට මේ ධර්ම හේතු වේවා කියන මෛත්‍රී සාගත කරුණා සාගත ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් හමාර කරනවා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්ථා ච භුම්මත්ථා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්ථාච බුම්මත්ථා දීවානාගාන ඉන්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්ථාච බුම්මත්ථා දීවානාගාන ඉන්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ